පිළිබඳව දැන් හොඳට දන්නවා. අතීත භවයක් තිබ්බ බව අපි දන්නවා. අනාගත භවයකුත් තියෙන බවක් දන්නවා. අතීත අනාගත දෙකක්ම තියෙන බව තිබුණ බවක් තියෙන බවක් දන්නවා. තාම තේරුන්නේ නැත්තේ මේකෙන් මිදෙන ක්‍රම. භවෙන් භවයට භවෙන් භවයට ගමනක් තියෙන බව දන්නවා. తాවකාලික නවාතැන් පොළක නැවතිලා ඉන්න බව දන්නවා. විශ්‍රාම ශාලාවක් නැවතුණා. ඒක දින කීයක් ඉන්නවද? සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් 15ක් කීයක් ඉන්නවද කියන එක කාටවත් තීරණය කරන්න බෑ. බණ කියන මට තීරණය කරන්න බෑ. ඔය කට්ටියට තීරණය කරන්නත් බෑ. හැබැයි මේ විශ්‍රාම ශාලාව අතහරින්න වෙනව දවසක. ඒ අතහැරලා යනකොට අපිට ගෙනියන්න දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ගමන මේ භවයේ අවසන් කරනවා නම් ගෙනියන්න දෙයක් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ගෙනියන්න දෙයක් ඕනේ නැත්තම්. ඒකට කියන්නේ මග වියදම්. මග වියදමක් අතේ තියාගෙන පාරට බැස්සොත් අපි දුකට වැටෙන්නේ. අපිට ඒ අවශ්‍යතාවය නිෂ්ප්‍රසිද්ධ කරගන්න පුළුවන්. මග වියදමක් අතේ නැතුව පාරට බැස්සොත් ගමනක් යන්න පාරට බැස්සොත් අපි දුකටපත් වෙනවා, කරදරයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඒ වගේ තමයි පෙර භවයේ අපි මගවියදන් ටිකක් හදාගෙන තිනා. හොඳට. ඒ හදාගත්ත නිසා මනුස්සාත්ම භවයක් ලැබුවා, මනුස්ස ලෝකෙට ආවා. සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ අපි කරුණු කාරණා 197ක් විතර දේශනා කළා තියෙනවා. කර්ම භව, උපත් භව, ඡාති, ජරා, මරණ හතරයි තියෙන්නේ. 201ක් කරුණ වලින් 197ක් පසුගිය දේශනාවල දේශනා කළා කියලා. දැන් දේශනා කරන්නේ උපාදානය පිළිබඳව. කාම උපාදානය පිළිබඳව දේශනා කළා. භව උපාදානයන් පිළිබඳව දේශනා කළා. ditthi උපාදානයන් පිළිබඳව දේශනා රාශියක් සිදු කළා. අද දේශනා කරනවා අන්තවාද උපාදාන කියන. උපාදාන හතරයි. කාම උපාදාන, කාමයන් පදින් අල්ලගෙන ඉන්න. භවෙන් භවයට යන්න තියෙන ආස්තාව භව උපාදාන. දික්ටි වල එල්ලීම, වැරදි දික්ටි, වැරදි දැකීම, තුනුරුවන්ගෙන් බාහිරව යම් දෙයක්. විශ්වාස කිරීම, ඒව එල්ලීම, ඒව අනුගමනය කිරීම, දික්ටි පාදාන. ඒ පිළිබඳව කරුණු රාශියක් ඇති පසුගිය දේශනාවල අධේශනා කරන අන්තවාද උපාදාන. අන්තවාද උපාදාන කියන්නේ මම කියලා ගන්න. මගේ කියලා ගන්න. මට අයිති කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. මේ දික්තිවල එල්ලීලා ඉන්න පුච්චලයා මේ ආකාරයට සිත පවත්තන. මම පාවිච්චි කරන අපි වචනය මම කියලා. බෞද්ධ දර්ශනය තුළ මම කියන කෙනෙක් නැහැ. එහෙනම් කවුද? මම කියලා කෙනෙක් නැත්නම් කවුද කියලා කියන්නේ? කොහොමද කියලා කියන්නේ? කොටස් ටිකක් තියෙනවා. කොටස් ටික එකට එකතු කළා තමයි මම හදාගත්තේ. කොටස්. තථාගතයන් වහන්සේ දේශනා කරන කොටස් ටික වෙන් කළා බලන්න මම කොහෙද ඉන්නේ කියලා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි මේක 32කට බෙදන්න පුළුවන්. හේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු වට්ටි අට්ටි මිච්ඡං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්ත ලුංගන්ති කෙස්ලොම් නිය දත් සම්මස් නහර ඇත තියනවද කියලා බලන්න. තියෙනවා. ඇට මිදුළු වකුගඩු අක්මාව පෙනහල්ල පපමස හෘදේ වස්තු බොක්ක බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර මොළ 20ක් තියෙනවා. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා 12ක් තියෙනවා. ඔනසුම් කොටස් හතරකුත් තියෙනවා වායුවේ කොටස් හයකුත් තියෙනවා 42ක් තියෙනවා. ඒකෙන් අපි 32ක් ගමු. කෙස් වලට මම කිව්වත් හරියද කියලා බලන්න. වැරදි. කෙස් වලට කෙස් නෙකේ. මම කිව්වම හරි. වැරදි. එහෙනම් ලොම් වලට මම කිව්වොත් හරි. නෑ ඒකට ලොම් කියන්නේ. එහෙනම් නියපොතු වලට මම කිව්වොත් හරිද? වැරදි. දත් වලට මම කිව්වොත් හරිද? සම සමට මම කිව්ව මස් වලට මම කිව්ව නහර වලට ඇට සැකිල්ල තමම කිව්වත් හරි ඇට කැබලි 300ක් ඇට ඇතුලේ තියෙන ඇට ලොඳ ඒකට මම කියනවා මේක වකුගඩුවට මම කියනවා ඒක අක්මාව පෙනහල්ල පපු මස්සට කියන්න පුළුවන්ද මම කියන්නේ බොප්ප බඩවැල් වලට කියන්න පුළුවන්. ඒද? දිරෝපු ආහාරට මම කියනවා. නොදිරෝපු ආහාර වල? ඒද? මොලේට මම කියනවා. ඒද? එහෙනම් විශ්සේ කොහෙද මම ඉන්නේ? හොයන්න බං. හොයලා බලන්න. බුද්ධියෙන් කරන පරීක්ෂණයකට භාවනා කියන්නේ. තථාගත ධර්මයේ සත්‍ය හොයාගන්න නම් බුද්ධියෙන් පරීක්ෂණයක් කරන්න. බුද්ධියෙන් කරන්න ඕනේ පරික්ෂණය. නිකන් කෙරුවත් හම්බෙන්නේ. එහෙනම් ඔය ලිස්සම මම නෑනේ. එහෙනම් කෙල කියන්නේ මම. සෙම කියන්නේ සොටු කියනවාද? සොටු වලට කියනවාද මම කියලා? කඳුළු, ලේ, දහඩිය, සැරම, පිත්ත, නේදතේ, වරුණතේ, වරුණතේ කියන්නේ මේ ශරීරයේ දහඩිය දාන වෙලාවට ශරීරයේ තියෙන තෙල් පාට. ඒකට කියන වරුණතේ. සඳ මිදුළු කියන්නේ මේ සංදිලාට සංදිවල තියෙන නිකන් ඔයිල් එකක් වගේ එක. ඒ නිසා තමයි මේ ඔක්කොම නවන්න කරන්න පුළුවන්. දිගාරින්ද නවන්න. සෑම දෙයක්ම කරන්න පුළුවන් මේ සඳ මිදුළු නිසා. මුත්‍රාවලට මම කියන්නේ. දැන් ඔය 32 මම කියන්නේ මොකේද? දැන් බලන්න ඒකවල දර්ශනේ වැරදිනේ. අන්තවාද උපාදාන. ගත්ත මම කියලා. අද සම්මුති ජීවත් වෙන. මම ගමනක් යනවා කියලා කියන්න වෙන. නැත්තම් මේ 32 ගමනක් යනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. මම ගමනක් යනවා. ඒක සම්මුතිය. හැබැයි යථාර්ථය තුළ සිත තියන්නේ. ඒකයි මම මුලින් කිව්වේ බුද්ධියෙන් කරන පරීක්ෂණය. බෞද්ධ දර්ශනය. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. එහෙනම් 32ෙම මම නැහැ. උණුසුම කියන්නේ මොකක්ද? එහෙනම් වායුව කියන්නේ මොකක්ද? ඒක නේ. කල්පනා කරලා බලන්න. හොයලා බලන්න. විමසන්න. බෙදලා වෙන් කරලා බලන්න. කොයි කොටසද මම? මොකම කොටසකවත් නෑ. හැබැයි මගේ කියලා කියනවා. එහෙම වචනකුත් පාවිච්චි කරනවා. ගොඩාක් කියනවා. මගේ කියන්නේ. මේක මගේ. මේ උපකරණය මගේ, මේ ඇඳුම මගේ, මේ සෙරෙප්පු දෙක මගේ. මේ ඔරලොස්සෝ මගේ. කියන. මේ කම්පියුටර් එක මගේ. දැන් මගේ. දැන් ශරීරය මගේ. දැන් මම කියලා කියන්නේ නැහැ. මගේ කියන්නේ. දැන් සෑම කොටසක්ම සකස් වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ හදලා තියෙන්නේ මොනවාද මොනෑන්ද කියලා හොයන්නේ එතකොට මගේ නෙමෙයි කියන එක තේරෙනවා එහෙනම් මොනෑන්ද හදලා තියෙන්නේ කෙස් හදලා තියෙන සතර මහා ශක්තියන් හතරක් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ වායෝ. ලොම් වලක් ඉන්නේ හතර. නිය දස්සම් මස්නහර ඒ සෑම කෙලසම සොටු වලක් තියෙන එකම තමයි. ඒ අතරම තමයි තියෙන්නේ. අර ඒකේ අර ගියර ගතිය, ඇලෙන වැగిරෙන ගතිය වැඩි. අර කෙස්ලොම් නිය දස්සම් වල අර තද ගතිය වැඩි. නමුත් ඔස් අතරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ආලෝකයේ තියෙන හතර. මේ පත් වෙලා තියෙන ආලෝකයත් හතරම කියනවා. වායුවත් හතරම කියනවා. එළියට බෑලා හිරවෙලේ හිරවෙලේත් හතරම කියනවා. වෙන් කරන්න බෑ. ලෝක කිසිම ද්‍රව්‍යකින් ඔක වෙන් කරන්න. වෙන් වශයෙන් පෙන්වන්නත් බෑ. සත්‍යයෙන් හතරක්. සත්‍යයෙන් හතරේ ක්‍රියාත්මක වෙනවා. අභ්‍යවකාශය තියෙන ග්‍රහ ලෝකවල තියෙන හතරමයි. හැම තැනකම තියෙනවා. එහෙනම් කෙලවලට මම මගේ කියනවා. එම සොටු කඳුළු දහඩි කර මොකද්ද මගේ? නෑ එහෙනම් කාගේද? සතර මහා ධාතුන්. අන නිවැරදිව දකින්න. නිවැරදිව දකින්න. ඒතර මම කියන්න බෑ කොටස් රාශියක් තියෙන. ඒක කොටසක්වත් ඒ කොටස් ටික ඔක්කොම පරීක්ෂා කරලා බැලුවොත් කිසිම කොටසක මම මගේ කියන්න බෑ. කාගේද එහෙනම්? මගේ නෙමෙනම් කාගේද කියන එක තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. මගේ කියලා ගන්න එපා. මම කියලා ගන්නත් එපා. එහෙනම් කාගේද? අයිතිකාරයෝ පැත්තට. සතර මහා ධාතුන්. හැබැයි මේ සතර මහා ධාතුන් තමයි මගේ කියලා කියන්නේ. නෑ. ඒකයි සතර මහා ධාතුන්. මගේ. එහෙනම් මගේ කියන්න බෑනේ සතර මහා ධාතුන්. සතර මහා ධාතුන් මගේ නම් මට ඕන විදිහට සතර මහා ධාතුන් ක්‍රියාත්මක වෙනවා. සදගතිය ශරීරයේ තියෙන සදගතිය මට ඕන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? නෑ. ආපෝ ධාතුව මට ඕන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නම් හෙම්බිරිස්සාව හැදෙන්නේ කවදා? මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. සෙම හැදෙන්නේ කවදා? සෙමගත්. උණුසුම වැඩි වෙන්නේ නැහැ කවදාවත් මට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා නම් තේජෝ ධාතුව. වායෝ ධාතුව මට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවනම් වාත අමාරු හැදෙන්නේ නැහැ කවදා. රැට නිදාගෙන නැතිවම බෙල්ල හරවන්න දෙන්න. ඉතින් කොට්ටේ තමයි අවුවට දාන්නේ. ඇයි? කොට්ටේද තිබෙන්නේ නෑ. පටවියා පොත්තේච වායෝ වෙනස් වීමක් ඇති කරනවා. ඒකට වෙනස් වීම මගේ නෑ. එහෙනම් කවුද අයිතිකාරය? සතර මහා ධාතු. මේගොල්ලෝ පාන්නේ. ඒ නිසා තමයි එයාලට ඕන වෙලාවට වෙනස් වෙන්නේ. පදගතිය වෙනස් වෙන්නේ අපට ඕන වෙලාවට. ටෙස්ට් ටික සුදු වුණේ අපට ඕන වෙලාවට. ඒ වල ඒගොල්ලන්ට ඕන වෙලාවට. එයාලට ඕන වෙලාවට. එහෙනම් මම ඇස්පෙනි වඩුනේ මට ඕන වෙලාවට. හැම රැලි වැටුනේ මට ඕන වෙලාවට. නේ. එහෙනම් මගේ කියන්න බෑ කාගේද? සතර මහා ධාතුන් අයිතිකාරය පැත්තකින්. එයාලට ඕන වෙලාවට වෙනස් වෙනවා. හැබැයි ඒක වෙනස් කරන බලයකුත් තියෙනවා. කර්මය. කර්මයට පුළුවන් වෙනස් කරන්න. තද ගතිය වුණා තද ගතිය වෙනස් කරන්න පුළුවන්. දියර ගතිය වුණා දියර ගතිය වෙනස් කරන්න පුළුවන්. උණුසුම වුණා උණුසුම වෙනස් කරන්නත් පුළුවන්. වායුව වුණා වායුව වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි ඒ වෙනස් කරන බලයත් ඒ හතරම තමයි. ඒ හතරට බලයක් අරන් ඇවිත් තියෙනවා. ඒකට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූප. ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති පැවැත්ම. ජීවිතය කියන්නේ පැවැත්ම. පැවැත්මක් නේ තියෙන්නේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ කියන්නේ කර්මයයි. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. ඒතර පැවැත්ම කර්මයයි. එහෙනම් ඒ අය සතර මහා ධාතුන් හැබැයි ඒ සතර මහා ධාතුන් මේ සතර මහා ධාතු පාලනය කරනවා. ඒතර මගේ කාගේ නෑ සතර මහා ධාතුන්ටයි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සර්පය හතර දෙනෙක් හැටියට. සර්පය හතර දෙනෙක්. සදගතිය කියන්නේ සර්පෙක්. ඒ සර්පයව කවන්න ඕනේ, පවන්න ඕනේ, නාවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, ආහාර පාන සපයන්න ඕනේ. තේරම කරන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වුණා. සදගතිය වෙනස් වෙලා අත උස්සන්න බැරි වෙන්නේ. අංශයක් පණ නැතුව යන්නේ. හා. ඉතින් අංශයක් පණ නැතුව ගියාද අර සතර මහා ධාතු එහෙම නැත්නම් පටවි ධාතු වෙනසක් කරලාද ඉතින්. සර්පයක් කිපිලා. සර්ප දෂ්ට කරනවා. ආපදාසෝ කියන්නේ සර්පෙක්. ඒ එයා දෂ්ට කරපහම සෙනවා. මොළයේ සෙම, පපුවේ සෙම, ශරීරයේ සෙම, වෙනහැල්ලේ සෙම. දැන් තේජෝ තේජෝ ධාතුව නැමැති සර්පයා දෂ්ට කරනවා. මොනසම. මොන. ඒක වැඩි වුණ තුන සංනිපාතය. ඩෙන්ගු වුණ, නී වුණ, කොරෝනා වලට තුන ගන්න. දැන් එතකොට එය සර්පය. වායෝ ධාතුව කියන්නේ සර්පය. සර්ප හතර දෙනෙක්. අපි නිරන්තරයෙන් පෝෂණය කරන්න ඕනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, සුදුසු ආහාර පාන දෙන්න ඕනේ. බෙහෙත් දෙන්න ඕනේ. අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ. පොඩ්ඩක් එහාම යවිස්සම දෂ්ට කරනවා. එහෙනම් මගේද? දැන් මොකද්ද මගේ? කර මම කියනවද? මගේ කියනවද? මට අයිති කියනවද? ඒද? කර්මය නෑ ඒක කාර්යය. කර්මය විසින් නෙවෙයි සකස් කළේ උනේ. සියල්ල කර්මය නෙමෙයි. සකස් කළේ ඒක කර්මය. ඈ කර්මය සකස් වෙච්ච එක. කන කර්මය සකස් වෙච්ච එක. නාසය දිව ශරීරය කර්මය සකස් වෙච්ච එක. මනසත් කර්මය සකස් වෙනවා. හෘදේ වස්තු කර්මය සකස් වෙච්ච එක. ස්ත්‍රී පුරුෂ භාවයේ කර්මය සකස් වෙච්ච එක. එතකොට එනම් මට අයිති. ඉත කර්මයටයි. කර්මයකයි. පාලනය කරන්නේ ඒ කර්මය. ආයශය තීරණය කළේ කවුද? ඔක හැඩය තීරණය කළේ කවුද? ඔක වර්ණය තීරණය කළේ කවුද? ඔක පැවැත්ම තීරණය කළේ කවුද? කර්මය. එහෙනම් මම කිව්වත් වැරදි, මගේ කිව්වත් වැරදි, මට අයිති කිව්වත් වැරදි. මගේ ආත්මය කිව්වත් ඒත් වැරදි. ආත්මයක් ඔක ඇතුලේ නැහැ. නමුත් අපි ගන්න ආත්මයක් තියෙනවා කියලා. නෑ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අන්තවාද උපාදාන. එහෙම තියෙනවනේ දතේ සිත්වල ඇති වෙනවා. ධර්මය අවබෝධ කරගන්න තාක්කල් මම මගේ මට අයිති කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අපි පෙර දේශනාවල බෙදලා පෙන්නවා. ලස්සනට කියන පෙර දේශනාවල තියෙන රූපේ ආත්මය කියලා ගන්න. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආත්මය කියලා කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක් කියනවනම් ඒකට ආත්මය කියනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. මෙතන ඉඳලා අර දොර අරින්න පුළුවන්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න. හැබැයි එහෙම ඉර්ධියෙන් කරන්න පුළුවන් ඈත් ඉන්නවා. ඒක ලෞකික එකක්. මේ ශරීරය. එහෙනම් මගේ ආත්මය සදාකාලික ස්ථිර වෙනස් නොවන්නේ මොකද? රූපස්කන්ධ ආත්මය කියලා ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. මේ කියන්නේ සක්කාය දිට්ඨිය හොඳට තේරුම් ගන්න. මේ විෂයාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමම තමයි සක්කාය දිට්ඨිය නැති කිරීම කියන්නේ. 20ක් කියනවා. විෂයාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමමයි සක්කාය දිට්ඨි අයින් වෙන්නේ. ඒ විෂයාකාර ආත්ම දිට්ඨිය තුළ අපේ මනස රැඳිලා තියෙන, හිත හිර වෙලා තියෙන. රූපේ ආත්මය වශයෙන් ගන්න. රූපේ කිව දැන් ඔය කියපු කොටස් 32යි. ඒතර ඒ කොටස් 32කින් කොයි කොටසද සදාකාලික ස්ථිර වෙනස් නොවන? සමාගයේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. එකම දෙයක්වත් කියන්නේ. කෙස් තමගේ කැමැත්ත හැටියට පවත්න. ලොම් නිය දත් සම් මස් නහර ඇට මොනවද තමගේ කැමැත්ත හැටියට පවත්න. ඒතර සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? ශනයක් ශනයක් පාසා වෙනස් වෙන එකක්. ශනයක් ශනයක් පාසා වෙනස් වෙන එකක්. ශනයක් ශනයක් ශනයක් පාසා වෙනස් වෙන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මෙතන තියෙන විපරිණාම ධර්මයක්. විපරිණාමයි කියන්නේ තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා පෙරලන ස්වභාවය. කොතනදීද පටන් ගත්තේ? ප්‍රතිසන්දිගත තැන. මේ භවයට ආපු මුල් අවස්ථාව පළවෙනි සිත ප්‍රතිසන්දි විඥානයි. එතන ඉඳලම විපරිණාමයක් කරා. පෙරලුවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගත්තා. කොහොමද? කලලේ අබ්බුද අවස්ථාවට පත් කර පෙරලුවා. අබ්බුද අවස්ථාවේ පේශිය බවට පෙරළුවා. පේශිය ඝණය බවට පෙරළුවා. අබ්බුද අවස්ථාව කියන්නේ අර්බුදයක් ඇති වෙන්නත් පුළුවන් නැති වෙලා යන්නත් පුළුවන්. මාම්මටම දරුවනේ. අබ්බුද අවස්ථාව. පේශිය පෙරළුවා. අව ජලබින්දු කීපයක් බවට පරිවර්තනය කරා. ඒක පුංචි ඝණයක් බවට පත් කරා. පුංචි කිකිලි බිත්තරයක් හැඩයට පත් කරා. පෙරළුවා. ඒ පුංචි කිකිලි බිත්තරේ බුබුලු පහක් හටගත්තා. පෙරළුවා. ඉස තියෙන තැන එකයි අත් දෙක තියෙන තැන දෙකයි කකුල් දෙක තියෙන තැන දෙකයි සති පහකදී සති පහක් තුල ඒක වැඩෙන සති 11 පෙරළුවා පෙරල පෙරල පෙරල පෙරල සති 11ක් වැඩුණා 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ ඇස් දෙකයි කන් දෙකයි නාසය දිවයි ශරීරය පෙරළුවා විපරිණාමයක් නැද්ද කියන ආකාරයෙන් අන් ආකාරයක් වෙනස් වෙන ස්වභාවයක් නැද්ද පෙරළුවා එතන ඉඳලා ඉදිරි කාලයම ගන්නවා. ගර්භාෂයෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් ආකාරයට පෙරලන්නේ. එතකොටත් පෙරලනවා. ක්‍රමක්‍රමයෙන් උදරය මහත් වෙනවා. අම්මගේ. ඒතර පෙරල විපරිණාමයක් නෙමෙයිද? තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? එහෙනම් ඒක ආත්මයද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. සමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයට ආත්ම කියනවා. දැන් ඒ පෙරලලා එතනින් නැවතුවා. නෑ එළියට විසි කළා දැම්මා. එතන ඉඳලා සතියක් සමහරක් යනකොට පැත්තට හැරෙනවා. පෙරළුවේ නැද්ද? විපරිණාමයක් නැද්ද? කියන ආකාරයෙන් අන්න ආකාරය උඩු කරේ ඉන්න දින ගණනයි. ඊට පස්සේ පෙරලනවා පැත්තට. ඊට පස්සේ මොන හැරෙනවා. ඊට පස්සේ බඩ ගන්නවා. විපරිණාමයක් නැද්ද? සෑම මොහොතකම තියෙන්නේ තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද? ඒක දකින්නේ. එතකොට මේ සත්‍යයේ කුච්චලෙ කියන්නේ නෑ සිත හා සිතවිලි හා සතර මහා ධාතුන්ගේ විපරිණාමයක් තියෙනවා. කුච්චලයේ කියලා නෑ. සත්ත්ව නිස්සත්ත්ව නිචීව. සත්‍යයක් නෑ, ජීවයක් නෑ, නාම රූප දෙකක් තියෙනවා. නාම රූප දෙකයි පෙරලන්නේ. සිත හා සිතවිලි පෙරලනවා. ආ සතර මහා ධාතුන්ගේ ස්වභාවය මේ ක්‍රමක්‍රමයෙන් වැඩි. ඉතින් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයනේ පෙරලන්නේ. කියන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවය. ඊට පස්සේ අල්ලගෙන හිට ගන්න. ඇවිදිනවා. පෙරලන්නේ නැද්ද? හා. පෙරලනවා. කියන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. සතියක් යනකොට වෙනස් වෙලා මාසයක් යනකොට වෙනස් වෙලා අවුරුද්දක් යනකොට සෑම මොහොතකම තියෙන්නේ පෙරලන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවය. දැන් මෙතෙන් කෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවද? ඔක හොඳට බලා ගන්න පුළුවන්. අවබෝධයට ගන්න පුළුවන්. කුංචි කාලේ ඉඳලා පින්තූර තියෙනවනම් උඩුකුරුව හිටපු කාලේ ඉඳලා මේ වගේ කාලය වෙනකම්ම පින්තූර තියෙනවනම් එක එක පෙළට කියන්නේ. පෙළට කියලා බලන්න. පෙරලලා නැද්ද කියලා? විපරිණාමයටපත් කළා නැද්ද කියලා? තියෙන ආකාරයෙන් අන්න ආකාරය ඇති කළා නැද්ද කියලා? තියෙනවද නේ? එතකොට ඒ ප්‍රතිසන්දි ගත්ත එක්කෙනාද ඉන්නේ වෙන කෙනෙක්ද ඉන්නේ? දැන් මේ වාඩි වෙලා ඉන්නේ. එතකොට ප්‍රතිසන්දි ගත්ත කෙනාමද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? වෙන කෙනෙක් කියන්නත් බෑ ප්‍රතිසන්දි ගත්ත එක්කෙනා කියන්නත්. ඇයි? මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා පෙරළුවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගත වෙනස් වෙන ස්වභාවයක්. ඒක තමයි සත්‍යය. එහෙනම් ආත්මයට මොකද දාන්නේ? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. දැන් මේ කතා කරන මොහොතේ පෙරලන්නේ ශාලාවට ඇතුල් වෙච්ච එක්කෙනෙක්වත් දැන් නෑ. මොහොතක් මොහොතක් මේ ශරණයක් ශරණයක් ශරණයක් පාසා පෙරලනවා. මෙතනින් ශාලාවෙන් එළියට යන්නේ වෙනස් අය. එහෙනම් ඒතර ආත්මයට දාන ආත්මයට දාන්නේ අනාත්මයි කියන එක. සමාගයේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. මේ නාම රූප දෙකේ විපරිණාමයක් තියෙනවා සනයක් සනයක් සනයක් පාසා පෙරලනවා. කියන ආකාරයෙන් අන්න ආකාරයෙන් දෙන. දැන් මෙතනින් නවත්තයිද? නෑ. එහෙනම් අවසාන චුති සිත දක්වාම පෙරලන්නේ නැද්ද? දැන් එතනින් එතනින් නවත්තනවා. නෑ. ආයෙත් තව භවයකට පෙරලනවා. ආයි මොකද්ද එතකොට පටන් ගන්න. ආයිතර විපරිණාමය නෙමෙයිද පටන් ගන්න. එහෙනම් මුළු සංසාරයම සංසාරයේ තියෙන ආත්මයක්ද අනාත්ම ලක්ෂණයක්ද? අනාත්ම ලක්ෂණයක් තියෙනවා. සමාජයේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. සදාකාලික ස්ථිර දෙයක්ුත් නෙමෙයි. අනිත්‍යයි, අස්ථිරයි, తాවකාලිකයි. එහෙනම් රූපස්කන්ධය විතරද තියෙන්නේ? රූපස්කන්ධයේ සෑම කොටසක්ම ගන්න. අරගෙන බලන්න. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? తాවකාලික අස්ථිර වෙනස් වන දෙයක්ද? සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයකට ආත්මය කියන්න පුළුවන්. ඒකට තමයි ආත්මය කියන්නේ. එහෙනම් සදාකාලික ස්ථිර වෙනස් නොවන අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. ඒකට මොකක්ද කියන්නේ? අනාත්මයි කියන එකයි. සමාජික කැමැත්ත හැටියටද පෙරලන්නේ? නේද? එහෙනම් කොහොමද පෙරලන්නේ? පෙරලන කර්ම හතරකින්. කාම චිත්ත ඍතු ආහාර. ඔය හතරෙන් තමයි පෙරලන්නේ. කර්මයෙන් හදනවා. ලෝකේ හැම දෙනාටම කැන්සර් හැදෙනවා. නෑනේ. සමහර කෙනෙකුට හැදෙනවා. සමහර කෙනෙකුට නෑ. ඇයි ඒ? එයා එකට අදාළ කර්මය කරලා නැහැ. ඒකට අදාළ කර්මය කරලා තියෙනවා. එයාට හැදෙනවා. මරණය ඇතිකරන්න මේ සතර මහා ධාතුන්ගේ හේතුවක් හදන්න ඕනේ. කර්මයෙන් අපේ ශරීරයේ නිරන්තරයෙන් රූපකලාප ඉපදවන. සිතේ ස්වභාවය අනුව ශරීරයේ රූපකලාප නිපදවන. සීත උෂ්ණ අනුව රූපකලාප නිපදවන, ගන්න ආහාරයෙන් නිපදවන. ගන්න ආහාරයෙන් නිපදවන. තේරෙනවද? එතකොට ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවනම් රූපේ ආත්මයට දාන්නේ? බැ. හොඳයි. තමා රූපවත් කියනවා. තමා රූප. දැන් තමා කියලා කෙනෙක්ද මෙතන ඉන්නේ? එහෙම නැත්නම් සතර මහා ධාතුවා සිතා සිතුවිලි. සිතා සිතුවිලි ශණයක් ශණයක් ශණයක් පාසා විපරිණාම හේවත් පෙරලනවා. දැන් තියෙන සිතුවිල්ල තව මොහොතකින් නැහැ. ඒ සිතුවිල්ල තව මොහොතකින් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් උදේ ඉඳලා මේ මොහොත වෙනකොට සිත් කීයක් හටගෙන නැති වෙලා ගියා. එකක්ද දෙකක් 100ක්ද 1000ක්ද උදේ පාන්දර අවදි වෙච්ච ඉලේ ඉඳලා මේ මොහොත දක්වා සිත් ලක්ෂ කෝටි ගණක් ඇති වෙලා නැති වෙලා යනවා එහෙනම් ඒකට තමා රූපවත්ද ඒ වගේම තමයි ශරීරයේ සීලම දේවල් ඒකට රූපය ආත්මයට දාන්න නැහැ තමා රූපවත් ඒ තමා කියලා දෙයක් නැහැ සිත හා සිතුවිලි ශරණයක් ශරණයක් පාසා ඉපද බිඳෙනවා ශරීරයේ සියලුම දේවලු ශරණයක් ශරණයක් පාසා ඉපද බිඳෙනවා ශරීරයේ ඉපද බිඳීමට චිත්තක්ෂණ 17ක් ගත වෙනවා සතර මහා ධාතුන්ගේ ඇතිලා නැති වෙන්න චිත්තක්ෂණ 17ක් ගන්නවා සිත හා සිතුවිලි ඇති වෙලා නැති වෙන්න එක චිත්තක්ෂණයක් එහෙනම් තමා රූපවත් රූපය තුල තමයි නේද එහෙනම් තමා තුළ රූපේ. රූපේ කියන සතර මහා ධාතේ අසුද්දාෂ්ට කලාපේ. ඒක මම කියන්නත් බෑ. මගේ කියන්නත් බෑ. මට අයිති කියන්නත් බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. හැබැයි අපි කතා කරන මම මගේ මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය කතා කරනවා ඒතර මගේද දැන් අර කොටස් 32කින් මම කොහෙද? එහෙනම් මේ කොටස් මගේද? සතර මහා ධාතුන්ගේ. මට අයිතිද? කර්මයටයි. ඉතින් බලන්නකො මේ අනුන්ට අයිති දෙයක් නෙමෙයි අපි අල්ලගෙන මේ මගේ මගේ කියලා කියනවා. අනුන්ට අයිති. ඒකට හුදු උදාහරණයක් තියෙනවා. ලස්සන ගෙවල් දකින්නනේ පාරේ යනකොට ඔය ගෙදරට ගිහිල්ලා ඔය ගේ මගේ කියන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ගේට්ටු අරගෙන ඒ ගෙදරට ගිහිල්ලා මේකේ මගේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ගෙදර කට්ටිය අල්ලගෙන ගහනවා. හවුද නැත්නම්? ඇයි? ඒගේ අනුන්ගේ. ඒකම තමයි මේකේ කරන්නේ. මේගේ මගේ කියලා අල්ලන් ඉන්න තාක්කල් පඨවි ධාතුවෙන් උද්ඝාන, ආපෝ ධාතුවෙන් උද්ඝාන, තේජෝ ධාතුවෙන් උද්ඝාන, වායෝ ධාතුවෙන් උද්ඝාන. නේද? දැන් ඒක අනුන්ගේ ගේකට නේද අපි රින්ගන්නේ. මේ විඥානේ බැහැගෙන ඉන්නේ තමන්ගේ ගේකටද අනුන්ගේ ගේකටද? විඥානේ බැහැගෙන ඉන්නේ මේක. විඥානය කියන්නේ මනස, මානසිකාරයේ සිත අරමුණු දැනගන්න ස්වභාවයට විඥානය කියන්නේ. ඒක බැහැගෙන ඉන්නේ කොහේ? මේ අනුන්ගේ තරද? ඉතින් අනුන්ගේ තැනක බහගෙන ඉන්න හැබැයි මගේ. මගේ කියලා අල්ලන් ඉන්න තාක්කල් අර හතර දෙනා ගහනවා අල්ලගෙන. ඒකේ දර හතර දෙනෙක් ඉන්නවනේ. ඒ හතර දෙනා ගහනවා අල්ලගෙන. මේක අතහරින්න. අනුන්ගේ අනුන්ටම දෙන්න. එදාට අපි නිදහස් වෙනවා. නිවන කියන්නේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නැති තැන. සිතේ ප්‍රවෘත්තියක් නැති තැන නිවන. නාම රූප දෙකේ ප්‍රවෘත්තියක් නැති තැන නිවන. නාම රූප දෙක යම් තැනක හට ගන්නවද? එතන සතර. එහෙනම් සතරෙන් නිවනට බණ කියන්නේ ඔය ස්කන්ධ ධාතු ආයතන වල නොපැවැත්මමයි නිවන. එහෙනම් රූපය ආත්මයට දාන්න බැහැ. තමා රූපවත් කියන්නත් බැහැ. තමා තුළ රූපය ඒ තමා කියලා කෙනෙකුත් නෑ. රූපය කියන්නේ රුප්පණේ හේවත් වෙනස් වෙනවා. දැන් පෙන්වන්නේ විපරිණාම ස්වභාවය, පෙරළන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීම. එහෙනම් තමා රූපක් කියන්නත් බෑ. තමා තුළ රූප රූපස්කන්ධය පිළිබඳව දික්ටි හතරයි. වැරදි දැකීම් හතරක් තියෙනවා. තියෙනවනේ. වේදනාව පිළිබඳව වැරදි දැකීම් හතරයි. වේදනාව ආත්මය කියලා ගන්න. ඒ වේදනාව ස්ථිරයි කියලා ගන්න. සදාකාලිකයි කියලා ගන්න. වේදනාව මම කියලා ගන්න. වේදනාව මගේ කියලා ගන්න. වේදනාව මට අයිති කියලා ගන්න. නෑ. වේදනාව හැදෙන ආකාරය හොයන්නේ. කොහොමද හැදෙන්නේ කිය. වේදනාවක් හදාගන්න නම් ස්පර්ශයක් සිද්ධ වෙන්න ඕන. පස්සපච්චය වේදනා. ස්පර්ශයක් නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙන් විඳින්න පුළුවන් දැහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්නම්. පුළුවන්ද? කනෙන් විඳිනවද යම් කිසි කෙනෙක් කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්නම්? නාසයෙන් විඳින්නේ කවුද? නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වුනේ නැත්නම්? දිවෙන් විඳින්නේ කොහොමද? දිවට රසයක් ස්පර්ශ වුණා. ශරීරයෙන් විඳින්නේ කොහොමද? සීත උෂ්ණ දෙක ස්පර්ශ වුණා. මනසෙන් විඳින්නේ කොහොමද? අරමුණක් ස්පර්ශ වුණා. එහෙනම් වේදනාව මම ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව මගේ වේදනාව මට අයිතිද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ ඕනම වේදනාවක් වින්දනයක් ස්පර්ශකත්වයෙන් හටගන්න. ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් වේදනාව ආත්මෙද? ඒ වේදනාව වෙනස් වෙනවා දුෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස. වෙනස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනස් වෙනවා වේදනාව. එහෙනම් තමා වේදනාවක්ද? ගන්න තමා වේදනාවක් කියලා. වේදනාව තමාට කියලා. නෑ ස්පර්ශ ප්‍රත්‍යයමයි හැදෙන්නේ වේදනාව. ශරීරයේ යම් තරක් තදබල ලෙස යම් ස්පර්ශයක් සිද්ධ වුණොත් එතන වේදනයි. හැබැයි වේදනාව ඇති වෙන්නේ නැති තැන් කීපයක් තියෙන අපේ ශරීරේ. කෙස් කපනකොට රිදෙන්නේ නැණි වේදනාවක් එන්නේ. රෝම කූපයක් කපනකොට වේදනාවක් එන්නේ. දත 100කින් මැද්ද වේදනාවක් එනවා. ඒත් නෑ. නියපොතු කපන මේක සම්බන්ධ දෙයක් එක්ක. අනිත් ඕන තැනකට අල්පෙස්සක් කියලා සද කළ බලන්න. නියපොත්තට තියලා සද කළාට වේදනාවක් දැනෙන්නේ. දතට තියලා සද කරත් වේදනාවක් දැනෙන්නේ. දත ගලවනකොට වේදනාවක් එනවා. ඒක ලේට සම්බන්ධ නිසා. එහෙනම් වේදනාව කියන එක සම්බන්ධ මොකේද? ලේයත් එක්ක. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සමා වේදනාවක්ද? පසපච්චය වේදනාව. ඒ නිසා තමයි සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයමයි වෙන ධර්මතාවයක් නෑ. ස්පර්ශය නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් තමා වේදනාව. වේදනාව තුල තමා. පසපච්ච වේදනා. හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න, හොඳට වටහා ගන්න විඳින කෙනෙක් නෑ, විඳින්නෙක් නෑ, විඳවන්නෙකුත් නෑ. ස්පර්ශය නිසා විඳිනවා. ස්පර්ශයක් නැත්තම් විඳින්න දැන් මේ ශරීරෙට මේ අවස්ථාවේ සීතලක් දැනෙනවා. එයි. ඒක ශරීරෙට දැනෙනවා. ඒ විඳිනවා. දැනෙනවා. එන ස්පර්ශය නිසා නෙමෙයිද විඳින්නේ. පස්සපච්චාවේ. එහෙනම් වේදනාව ආත්මයේ වශයෙන් ගන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල වේදනාවක් කියනවා කියන්නත් බෑ. ඒ හතරෙන් ගත්තොත් යම් කිසි කෙනෙක් දිටි. සකයිති. ඒ හතරෙන් තොරව මනස පැවැත්වුවොත් සිත පැවැත්වුවොත් සක්කාය දිට්ඨියෙන් බැහැරයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. විත්‍යාකාර මේ ආත්ම දිට්ඨිය විත්‍යාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමමයි සෝවාන් කියන්නේ. සංඥා වාත්මයේ වශයෙන් ගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. සුදු සුදු හැටියට, කළු කළු හැටියට, නිල් නිල් හැටියට. සංඥාවෙන් ගන්න. හැබැයි සංඥාවෙන් ගන්නෙ මොකක්ද? සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ වර්ණය ගන්නෙ. ඒතර සංඥා වාත්මයේද? සංඥාවට මම කියනවාද? ඒ වර්ණයට මම කියනවාද? එහෙනම් ඒක මගේ කියනවාද? දැන් මට අයිති කියනවාද? ඒක කර්මයටයි. මගේ කියන්නේ බෑ සතර මහා ධාතුන්ටයි. ඒ වර්ණය. ඕනෑම වර්ණයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ශක්තියන් හතරෙන්. එහෙනම් සංඥා වාත්මයට දාන්න. නැහැ. සමා සංඥාව නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. යමක් හඳුනා ගන්න නම් ඇහැට රූප හඳුනා ගන්න නම් ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැහැ. ශබ්ද හඳුනා ගන්නවද? ශබ්දයක් කනට ස්පර්ශ වෙන්නේ නැතිව. ගිහිරි පුච්චලයක් කියනවද මට ඇහුණා කියලා. අන්ධ පුච්චලයක් කියනවද මම දැක්කා කියලා. ඇයි? ඇහැට රූප ස්පර්ශ වෙන්නේ රූප හඳුනන්න බෑ. කනට ශබ්ද ස්පර්ශ වෙන්නේ එයාට ශබ්ද හඳුනන්න බැහැ. එහෙනම් ස්පර්ශය නිසා නෙමෙයි හඳුනගන්නේ. ඒතර හඳුනගන්න කෙනෙක් ඉන්නවද? නෑ. සිතක් විතරක් හැදෙනවා. හඳුනගත්ත බවට සිතක් හැදෙනවා. සිත කියන්නේ නාම ධර්ම. සැනයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් සංඥා වාස්මේද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒක සැනයක් සැනයක් පාස. රූප සංඥාව, ශබ්ද සංඥාවක් වෙනවා, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාවක් වෙනවා. ගන්ධ සංඥාව රස සංඥාවක් වෙනවා. රස සංඥාව පොට්ටබ්බ සංඥාවක් වෙනවා. ඊපස්සේ ඒවා අරගෙන ධම්ම සංඥා අරමුණු වශයෙන් හඳුනා ගන්න. ආත්මයට දාන්නේ. සමා සංඥාව නෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් මම කියනද මගේ කියනද මට අයිති කියනද මගේ ආත්මය කියනද? එකක් අදහන්න. සමා සංඥාවක් කියන්නේ. සංඥාව තුල තමයි නේද? ඒක නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. සමා තුල සංඥාව ඒක ස්පර්ශ ප්‍රඥා කරන්නේ. නියත වශයෙන්ම දැනගන්න විතර නෙමෙයි දැකගන්න. ස්පර්ශ ප්‍රත්‍යයම හැටගන්න සංඥා වෙන කිසිම දෙයක් ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙන, උදව් වෙන, පිහිට වෙන. ඒකට කියන ප්‍රත්‍ය කියලා. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයම සංස්කාරාත්මය කියලා ගන්න. සංස්කාරාත්මය කියලා ගන්න. සංස්කාර කිව්වේ කලින් දේශනාවල කියලා දුන්නා. කුසල සංස්කාර අකුසල කුසල සිතුවිලි අකුසල සිතුවිලි. කුසල චේතනා අකුසල චේතනා. කුසල කර්ම අකුසල කර්ම. ආත්මයද? සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? වෙනස් වෙන දෙයක්. ඒතර සංස්කාර මමද? සංස්කාර මගේද? මට අයිතිද? නෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එන සංස්කාර ආත්මයක් ගන්න බැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මොහොතින් කුසල කර්ම මොහොතින් අකුසල බවට පත් වෙනවා. මොහොතින් අකුසල කර්ම ඇතිවෙච්ච සිතේ මොහොතින් කුසල කර්ම බවට පරිවර්තනය කරන්න පුළුවන්. බැරිද? එහෙනම් වෙනස් වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නවා. ඒතකොට සමා සංස්කාරවත්ද? නෑ. සංස්කාර තුල තමයි ඉන්නවද? ඒත් සමාස් කියන තැනම දුකයි. සමාස් කියලා දකින්නවද? දුකයි. නාම රූප දෙයක් කියලා දකිනවද? ඒ ප්‍රඥාව. ඒ නුවණ, ඒ බුද්ධිය. එහෙනම් සංස්කාර තුල තමා තමා තුල සංස්කාරද ස්පර්ශ ප්‍රත්‍යය. චක්ක සංපස්සජා චේතනා. එහැ මූලික වෙලා හට ගන්නවා කර්ම. චක්ක සංපස්සජා. චක්ක කිව්වේ බාහිර රූප දෙක නිසා හැදෙනවා සිත. කර්ම තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා චේතනා හේවත් කර්ම වලට. ඒ නිසා චක්ක සංසිද්ධ චේතන. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍ය නෙමෙයිද? එහෙනම් සමා සංස්කාරවත්ද? සංස්කාර තුල සමාද? සමා තුල සංස්කාරද? ස්පර්ශ ප්‍රත්‍ය. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. දැන් බලන්නකෝ මමක් කොහේ මමෙක් කොහෙද ඉන්නේ? මගේ කියන්නේ මොනවද කියලා? මට අයිති කියන්නේ මොනවද? මගේ ආත්මයක් කියන්නේ මොකක්ද? වැරදීනේ. නිවැරදි දර්ශනයට කියන්නේ බෞද්ධ දර්ශනය කියලා. නිවැරදි දැක්මට කියන්නේ සම්මා දිට්ඨි කියලා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට එන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරනවා සම්මා සංකප්පය. දෙක ප්‍රඥාවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව සීල. සමා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පියවර තුනයි සීල සමාධි ප්‍රඥා. වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් විඥාන ආත්මයේද සනක්ෂණයක් පාස චක්කු විඥාන සෝත විඥාන බවට පත් වෙනවා සෝත විඥාන ගාන විඥාන බවට පත් වෙනවා සනක් සනක් පාස. විඥාන ආශ්‍රයක චිතක්ෂණේ විඥාණයට මම කියනවද? මගේ කියනවද මට අයිති කියනවද? මගේ ආත්මය කියනවද? භව දෙකක් සම්බන්ධ කරන සංකාරපච්චය විඥාන. අතර ප්‍රදාත්මයක් තියෙනවා. මේ භවයෙන් අනාගත භවයට යන කිසිම දෙයක් නෑ. ඒ සියල්ල මෙහි තියලා යන්නේ. හැබැයි අපි රැස් කරන එක තමයි කරන්නේ. රැස් කරපු ගොඩවල් වලින් එකක් අරන් යනවා. ගොඩවල් දෙකයි. කුසල ගොඩක් තියෙනවා, අකුසල ගොඩක් තියෙනවා. කුසල සංස්කාර. සංස්කාර කියන්නේ රැස් වෙලා. ගොඩක් හදාගෙන. අකුසල සංස්කාර, අකුසල ගොඩක් හදාගෙන. ඒන් දෙකක් අරගෙන එහා භවයට යනවා. විඥාණය මේ භවයෙන් විඥානයක් එහාට යන්නේ නැහැ. ඒ විඥානයත් එක්ක පැටලිච්ච කර්ම වේගය අරගෙන එහා පැත්තට යනවා. තේරෙනවද? සංකාරපච්චය විඥානය කියන්නේ. එහෙනම් විඥානය ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියන්නත් බෑ. විඥානය තුළ තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුළ විඥානය තියෙනවා කියන්න බෑ. විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූපච්චය විඥානය වේදනා සංඥා වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා සංඥාව සංස්කාරයට වේදනා සංඥා දෙකම සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා වේදනා සංඥා සංස්කාර විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒතර වේදනා සංඥා සංකාර කියන්නේ නාම ධර්ම läගලා ඉන්නේ වැඩිලා ඉන්න රූපත් එක්ක ඒතර නාම රූප පත්‍ය විඥාන. ආත්මයට දාන්න බෑ. සමා විඥානවත් විඥානය තුළ සමාන. ඒතර මම මගේ මටයි කි. ඔයගේ ආකාර දිට්ඨිය කඩන්නේ. ඊට සක්කාය දිට්ඨිය ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවර වෙනකොට බය වෙන්න එපා. තව දෙන්නේ අරන් තමයි ආයින් එන්නේ. ඒ සීලබ්බත පරාමාස අවිචිකිච්ඡා. සංයෝජන තුන ආයින් එනවා. ඉතින්ලා මයින් වෙන සංයෝජන තුන ධර්ම දේශනාව සංකල්ප. කාලේ. පැහැදිලිද කිව්වේ? ඒ සක්කාය දිට්ඨිය මේ බය නැති කරන්න දෙන්නේ. බුද්ධිය ඕනේ. ධම ප්‍රඥාවන්තයන්ට කියලා කිව්වා. වාඩි වුණේ ප්‍රඥාවන්තයෝ ටික පනහන්. නැත්තම් එන්නේ නැහැ. අනිත් අය ඉන්නේ නෝන තියෙන විතරයි බනහන්. ඇයි? සත්‍ය තියෙන ලෝකයකයි. ඒ තථාගත ධම් ඒ චතුරාර්ය සත්‍ය. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. දැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන බාප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස හේතු ආසනා වේවා කියලා කරගෙන සාදු සෑම දිනකටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වස්සාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉනිනාතේ සමිච්ඡතු